ඒ ධර්ම දේශනා තුලින් අවසානයේදී ධම්සක් පැවතුම් සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා පස්වග මහණුන් වහන්සේලාගෙන් කොණ්ඩඤ්ඤ හාමුදුරන් වහන්සේ සෝවාන් වීම කියන ධර්මතාවයට පත් වෙනකොට කොණ්ඩඤ්ඤ හාමුදුරන් වහන්සේගේ දහම් ඇස පහළ වුණා. ඒ දහම් ඇසේ ස්වභාවය ගැන බුදුහාමුදුරෝ දේශනා කරනවා. සබ් යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. එතෙන්දී බුදුහාමුදුරෝ පෙන්වන්නේ මේ ශාසනයේ පළමු ශ්‍රාවකයාණන් වහන්සේ සෝතාපන්න වීම නැත්නම් සෝවාන් වෙන අවස්ථාව. ඒ සෝවාන් වෙන අවස්ථාවේදී ඒ සෝවාන් වෙන සම්මාදිට්ඨිය නැමැති සිතේ ස්වභාවය නැත්නම් මානසික ස්වභාවය බුදුහාමුදුරෝ දේශනා කරේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං වශයෙන්. දැන් ඊට පසුව නොඑක් අවස්ථාවල බුදුහාමුදුරන්ගේ දේශනාවල මේ සෝතාපන්න නැත්නම් සෝවාන් කියන ධර්මතාවය ගැන ඒ ධර්මතාවයට පත් වෙන ගිහිහා පැවිදි පුජ්‍යලයන් ගැන ත්‍රිපිටකයේ හුඟක් දේශනාවල අන්තර්ගත වෙනවා. ඒ අන්තර්ගත වෙන එවැනි සූත්‍ර දේශනා විශාල සංඛ්‍යාවක් අතරින් අද මේ පින්වතුන්ට ඊට ඒ සෝතාපට්ටි අංග කියන සූත්‍රය තමයි මාත්‍රිකා වශයෙන් තබාගෙන තියෙන්නේ. ඒ සෝතාපට්ටි අංග කියන සූත්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ සංයුත්ත නිකායේ මහා වග්ගයටයි. මේ සෝතාපට්ටි අංග කියන සූත්‍රය බුදුහාමුදුරෝ දේශනා කරන්නේ විශේෂ නිදානයක් මුල් කරගෙන. ඒ විශේෂ නිදානය නම් එදා සවැත් නුවර ජේතවනාරාමේ වෙනදා පරිදි ධම් සභා මණ්ඩපයේට බුදුහාමුදුරුව වැඩම කරනවා. වැඩම කරලා ඒ ධම් සභා මණ්ඩපයේ වැඩ සිටිනා වූ සරියොත් මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විදිහට විමසනවා මේ ශාසනයේ බුදුහාමුදුරුවන්ගේ තථාගත ශාසනයේ සෝතාපට්ටි අංග සෝතාපට්ටි අංග කියලා හඳුන්වන්නේ කුමක්ද කියලා සරියුත් හාමුදුරන්ගෙන් විමසනවා. සරියුත් හාමුදුරුවෝ ලබා දෙන පිළිතුර තමයි මෙහිදී මූලිකව ඇතුළත් වන්නේ. මේ පිළිතුරේ ඇතුළත් වෙන්නේ සෝතාපට්ටි අංග හතරක් ගැනයි. සෝතාපට්ටි අංග හතර කියන්නේ පළවෙනි අංගය සත්පුරුෂ ආශ්‍රය, දෙවෙනි අංගය සද්ධර්ම ශ්‍රවණය, තුන්වෙනි අංගය යෝනිසෝ මනසිකාරය හතරවෙනි අංගය ධම්මානුධම්ම ප්‍රතිපදාව මේ සූත්‍රයේ තුල සඳහන් වෙනවා මේ සෝතාපට්ටි අංග සරියුත් සාමුද්‍රෝයන්ගේ විමසලා සරියුත් සාමුද්‍රෝ උත්තර දුන්නට පස්සේ බුදුහාමුදුරුවෝ සාදුකාරයක් දීලා නැවත ඒ සෝතාපට්ටි අංග අනුමත කිරීම කරනවා ඒකම සූත්‍රය තුල තව ප්‍රශ්න දෙකක් සරියුත් මහඳුරාගේ විමසලා සරියුත් මහඳුරෝ ලබා දෙන පිළිතුර නැවත බුදුහාමුදුරෝ අනුමත කරනවා. මෙන්න මේ බුදුහාමුදුරන්ගේ විශේෂ වූ මේ දේශනාව වර්තමානයේ අපි සැලකිල්ලට ගත යුතුයි. මොකක් නිසාද? වර්තමාන සමාජයටත් ලොකුම ගැටලුවක් වෙලා තියෙන්නේ මෙන්න මේ සෝතාපන්න කියන ස්වરૂපයයි. නැත්නම් සෝවාන් කියන ධර්මය අද ලංකාවේ ගත්තත් තවත් බෞද්ධ රටවල් වල අපිට තරම නැතුණත් විශාල ප්‍රශ්නයකට මුහුණ දීපු වචනයක්. සෝවාන් කියන එක. ඒතර සෝවාන් කියන එක බුදුහාමුදුරන්ගේ ධර්මයේ පැහැදිලි කරන ආකාරයත් වර්තමාන සමාජයේ තේරුම් කරගන්නේ ආකාරයත් අතර මතභේද ගොඩාක් තියෙනවා. මේ මතභේද ත්‍රිපිටකයේ ඇසුරෙන් බුදුහාමුදුරන්ගේ සද්ධර්මයේ ආශ්‍රයෙන් විග්‍රහ කරලා හරි දේ තේරුම් ගන්න ඉතා වටින සූත්‍රයක් තමයි මේ සූත්‍රය. ඒ කියන්නේ මේ වර්තමානයේ ලංකාව ගත්තොත් විවිධ ආකාරයෙන් සෝවාන් කියන සෝතාපන්න වීම කියන தത്വයට පත් වෙන අය ඉන්නවා පත් කරන අය එතකොට මේ සෝවාන් தത്വයට පත් වෙන හෝ පත් කරන අය දිහා බැලුවම මේවා බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුගත නම් මේ ශාසනයේ අතීතයේ හෝ වර්තමානයේ හෝ අනාගතයේ යම් කිසි ශ්‍රාවකයේ සෝතාපන්න වෙන්න නම් සෝතාපට්ටි අංග සම්පූර්ණ විය යුතුයි. ඒතර සෝතාපට්ටි අංග සම්පූර්ණ වෙන්නේ නැතුව සෝතාපට්ටි අංග ගැන වැටහීමක් නැතුව ලබා ගන්නා වූ සෝතාපන්න භාවයේ පිළිබඳව හැමෝම නැත්නම් ඒ ගැන තව කෙනෙක්ගේ ප්‍රකාශනය හෝ විස්තරය පිළිබඳව ශ්‍රාවකයා දැනුවත් විය යුතුයි. ඊටත් වැඩිය වටින්නේ වර්තමානයේ ඒ වගේ විපරීත අදහස් තිබුණත් මේ සූත්‍රයෙන් අපිට එක දෙයක් පැහැදිලි මේ බුදුහාමුදුරුව ජීවමාන කාලයේදී දේශනා කරපු සූත්‍රයක්. එතකොට බුදුහාමුදුරුව ජීවමාන කාලයේදී එදා සවැත් නුවරත් සරියුත් හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුව විමසලා මේ සෝතාපට්ටි අංග නැවත නැවත පැහැදිලි කරලා දෙන්න මහන්සි ගන්නේ එදා ඒ ධම්සභා මණ්ඩපයේත් එහෙනම් බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලයේම මේ සෝතාපට්ටි අංග වරද්දලා තේරුම් ගත්තයි ඉඳලා තියෙන්නේ. එහෙම නැත්නම් බුද්ධ දේශනාවක් එහෙම සිදු වෙන්න බෑ. එහෙමනම් බුදුහාමුදුරන්ගේ ජීවිත කාලයේදී ජීවමාන කාලයේදී මේ සෝතාපන්න කියන ස්වરૂපය පිළිබඳ ගැටලු තිබුණු බව තමයි මේ සූත්‍රයෙන් අපිට වැටහෙන්නේ. දැනට බුදුහාමුදුරුවන්ගේ ජීවිත කාලයෙන් අවුරුදු 2500 ගාණක් 600 ගාණක් පමණ ඉක්ම වෙලා තියෙන මෙවැනි කාලයක එහෙමනම් මෙවැනි ප්‍රශ්න ඇතිවීම ස්වභාවික වෙනවා. නමුත් බුදුහාමුදුරුවන්ගේ සුත්තවත් ආර්ය ශ්‍රාවකයා පැහැදිලිව ධර්මානුකූලව මේ සෝතාපට්ටි අංග ඉගෙන ගැනීම තුළ ධර්මීය වරද්වා තේරුම් ගන්න නැතුව සද්ධර්මයේ තේරුම් ගැනීමට ප්‍රයෝගී සත්‍යයක් උදා කර ගන්නවා. ඒ නිසාවෙන් අපිට වර්තමානයේ ඊටාම වැදගත් මේ කියන සෝතාපට්ටි අංග ගැන නැවත නැවත සලකා බලන එක. දැන් බුදුහාමුදුරුවෝ හා සරියුත් හාමුදුරුවෝ මෙතෙන්දී පැහැදිලි කරලා දෙන්නේ මේ තථාගත ශාසනය ශාසනය තුල සෝතාපට්ටි අංග තියෙන්නේ හතරයි. ඒ කියන්නේ සෝවාන් වෙන්න මිනිසෙකුට ශ්‍රාවකයෙකුට සෝවාන් වෙන්න ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන් ඒ සෑම දිනාටම සෝවාන් වෙන්න කාරණා හතරක් නැත්නම් අංග හතරක් සම්පූර්ණ විය යුතුයි. ඒ අංග හතරෙන් පළවෙනි අංගය සත්පුරුෂ ආශ්‍රයයි. සත්පුරුෂ සේවනය. දෙවෙනි අංගය සද්ධර්ම ශ්‍රවණය. තුන්වෙනි අංගය යෝනිසෝ මනසිකාරය. හතරවෙනි අංගය ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. මෙතෙන්දී යම්කිසි ශ්‍රාවකේ ඒ ශ්‍රාවකයාට තනියෙන් කරගන්න බැරි අංග දෙකකුත් ශ්‍රාවකයා විසින් සම්පූර්ණ කරගන්න ඕනේ අංග දෙකකුත් වශයෙන් මේ සෝතාපට්ටි අංග හතර දෙකට බෙදෙනවා. ඕනම ශ්‍රාවකයෙකුට එදා අතීතයේ හෝ වේවා වර්තමානයේ හෝ වේවා අනාගතයේ හෝ වේවා ඕනම ශ්‍රාවකයෙකුට තමන්ගේ තමන්ට තනියෙන් සෝතාපට්ටි අංග දෙකක් ලබා ගන්න බෑ. ඒ දෙක තමයි සත්පුරුෂ ආශ්‍රය හා සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. එහෙනම් සත්පුරුෂ ආශ්‍රය අනුන්ගෙන්ම අපිට ලැබිය යුතු දෙයක්. තව කෙනෙක්ගේ උදව් ලබාගත යුතුයි සත්පුරුෂ ආශ්‍රයට. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණයටත් Tamanට කරන්න පුළුවන් එකක් නෙවෙයි තව කෙනෙක්ගෙන් උදව් ලබා ගත යුතුයි. නමුත් තුන්වෙනි හා හතරවෙනි සෝතාපට්ටි අංග දෙක තමා විසින්ම සම්පූර්ණ කරගත යුතු දෙයක්. කුමක්ද? යෝනිසෝ මනස්කාරය හා ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. යෝනිසෝ මනසිකාරයේ අනුන්ගෙන් උදව් අරගෙන පවත්ව ගන්න පුළුවන් එකක් නෙවෙයි. ධම්මානුගම ප්‍රතිපදාවක් අනුන්ගෙන් උදව් අරගෙන පවත්ව ගන්න එකක් නෙවෙයි. ඒ ශ්‍රාවකයා Taman විසින් සම්පූර්ණ කරගත යුතු අංග දෙකක්. දැන් මේ විදිහට බලනකොට අපිට ගැටලුවක් එනවා එහෙමනම් ඕනම ශ්‍රාවකයෙක් තම අනුන්ගෙන් උදව්වක් වශයෙන් ලබාගත යුතු අංග දෙක තමයි සත්පුරුෂ ආශ්‍රය හා සද්ධර්ම ශ්‍රවණය. එහෙනම් සියලුම ශ්‍රාවකයෝ සත්පුරුෂයා කවුද කියලා හඳුන ගැනීම කළ යුතුයි. ශ්‍රාවකයාගේ යුතුයකම සත්පුරුෂයා කවුද කියලා ධර්මානුකූලව තේරුම් ගන්න එක. ඒ වගේම ඕනම ශ්‍රාවකයෙකුගේ යුතුයකමක් වෙලා තියෙනවා සද්ධර්මය කියන්නේ කුමක්ද කියලා ධර්මානුකූලව දැනගන්න එක. මොකද මේ දෙකම ලැබෙන්නේ Tamanට පිටස්තරයේදී. පෞද්ගලිකව මේ දෙක උපදව ගන්න බෑ කාටවත්. සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න තව පුජ්‍යලයේ සත්පුරුෂ තත්වයේ ඉන්නේ පුජ්‍යලයේ තමන් හොයා ගන්න වෙනවා. ඒ වගේම සද්ධර්මය ශ්‍රවණය කරන්න තව කෙනෙක්ගෙන් ධර්මයේ අහන්න වෙනවා, ඉගෙන ගන්න වෙනවා. දැන් මේ දෙක තමන්ගේ පුද්ගලික தත්ත්වයේ උඩ තමන්ගේ හැකියාව මත තමන්ගේ තරාතිරම් මත සම්පූර්ණ කරන්න පුළුවන් දෙයක් දෙකක් නෙවෙයි. ඒ නිසාවෙන් මේ පින්වතුන් හැමදෙනාම තේරුම් ගත යුතුයි එනම් සත්පුරුෂයක් කියන්නේ කවුද? මේ බුද්ධ ශාසනය තුල සත්පුරුෂයෝ හඳුන්වලා තියෙන ස්වરૂප දෙකකි. අපි මේ ගෙවන්නේ හැමදෙනාම සංසාරයක්. සංසාරයක ජීවත් වෙනකොට සංසාරගත සියලුම සත්‍යයන්ට මේ සංසාරයේ තියෙන නරක ස්වરૂපය තමයි සතර අපාය. මේ සතර අපාය සංසාරයේ තියෙන නරක ස්වභාවය වෙනකොට කාම සුගතිය වන මනුස්ස ලෝකයේ හා දේවත්වය බ්‍රහ්මත්වය කියන මෙන්නේ සංසාර සත්ව ස්වરૂපයන් සංසාරයේ නරක ස්වરૂපයක් විදිහට කරකන්නේ මොකද දුක්ඛිත ස්වરૂපයක් විදිහට කලකන්නේ මොකද එවැනි තැනක සතර අපායක කවදාවත් සත්පුරුෂේ බිහි වෙන්නේ සත්පුරුෂේ සතර අපායේ සත්‍යයේ සත්පුරුෂෙක් වෙන්නේ සතර අපායේ ඉන්න කිසිම සත්‍යයකට සද්ධර්ම ශ්‍රවණය කිරීමක් කරන්නත් බැහැ එහෙනම් සත්පුරුෂයෙක් බිහි වෙන්නේ සතර ආපායෙන් තොර වෙලා. කාම සුගති භූමිය තුලයි. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් වෙන්නේ කාම සුගති භූමිය තුලයි. එහෙනම් සත්පුරුෂයෙක් බිහි වෙන්නේ මුලින්ම manussත්වයේ හෝ දේවත්වයේ තුලයි. සතර ආපායේ සත්පුරුෂයෙක් බිහි වෙන්නේ ඒකම මේ සතර ආපාය තුල සත්පුරුෂයෙක් බිහි වෙන්නේ නැති වුණාට සත්පුරුෂයාගේ ක්‍රියාකාරීත්වයේ අනුව තව වර්ග දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ යම්කිසි මිනිසෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ ජීවිතයට ගොඩාක් ලැබෙන අපි ළඟ ඉන්න හුඟක් සත්පුරුෂය මේ ගණයට අයිති. යම්කිසි පුජ්‍යලයේ තවත් මනුස්ස වර්ගයාට මනුස්ස ලෝකේ විතරක් සැලකුවොත් අපි මනුස්ස වර්ගයාට සතර අපායෙන් නිදහස් වෙන උපදේශ ලබා දෙන ඒවැ නියැලෙන ඒ කටයුතු කරන සෑම දෙනාම සත්පුරුෂයෙක් කියලා හඳුන්වනවා. ඒ සත්පුරුෂය හැබැයි ලෞකික ස්වરૂපයකයි ඉන්නේ. ලෝකෝත්තර ගණේ නෙවෙයි. එතකොට අපේ දෙමාපිය වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්. ඒ සෑම දෙනාම මේවැනි සමාජයක, මේ බෞද්ධ සමාජයක සත්පුරුෂය වෙනවා. මතක තියාගන්න ඕනේ සත්පුරුෂයා හැබැයි අපේ දෙමව්පිය වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන් ලබා දෙන උපදේශ හුඟක් වෙලාවට සතර අපායට යන කටයුතු වලට දෙන උපදෙස් නෙමෙයි. කාම සුගතිය පවත්වන්න දෙන උපදෙස් ටිකක් තියෙනවා. හොඳ සංසාරයක් ගැන තමයි මේ සත්පුරුෂයා කියන්නේ. නමුත් මේ සෝතාපට්ටි අංග කියන සූත්‍රයේ තුල හඳුන්වන සත්පුරුෂයා එවැනි පුජ්‍යලයා නෙමෙයි. ඊට එහා ගිය සත්පුරුෂ ගුණයක් තියෙනවා. ඊට එහා ගිය සත්පුරුෂ ගුණයක් කියන්නේ යම්කිසි පුජ්‍යලයේ යම්කිසි මිනිස්සේ කාම සුගතියේ උප්පත්තිය ලැබෙන විදිහට දැන් සංසාරයේ මනුස්ස ඒ වගේම දේවත්වය, බ්‍රහ්මත්වය කියන මේ කියන සතර අපායෙන් තොර වූ සාංශාරික ස්වરૂපය ලබා ගන්න යම්කිසි උපදේශක් වෙන්න පුළුවන් උපක්‍රම වෙන්න පුළුවන් පැහැදිලි කිරීමක් කරනවා නම් එයා සත්පුරුෂයෙක් වෙනවා නමුත් ලෝකෝත්තර தත්වය සම්බන්ධව එයා සත්පුරුෂේ නෙමෙයි මේ සෝතාපට්ඨියංග සූත්‍රයේදී සත්පුරුෂයා කියන්නේ යම්කිසි මිනිසෙක් තවත් මිනිසයන්ට මේ සංසාර විමුක්තිය ගැන පැහැදිලි කිරීමක් කරන පැහැදිලි කරන්න පුළුවන් එවැනි කටයුතු වල නියැලෙන පුජ්‍යලයා ලෝකෝත්තර මට්ටමේ සත්පුරුෂයෙක් වෙනවා. එහෙනම් සෝසපට්ටි අංග යටතේ සත්පුරුෂයා කියලා ගණන් ගන්න ඕනේ දෙවෙනි සත්පුරුෂයා. එහෙනම් ලෞකිකත්වයේ ඉක්මෝලා ලෝකෝත්තර භාවය පිළිබඳව උපදෙස් දෙන්න පුළුවන් ඒ වගේම පැහැදිලි කරන්න පුළුවන් කටයුතු කරන පුජ්‍යලයා තමයි මෙතන සත්පුරුෂයා වෙන්නේ. එහෙමනම් පින්වතුනි අපේ ශාසනය තුල එවැනි සත්පුරුෂයේ බිහි වුණේ බුදු බෝධිසත්වය බුද්ධත්වය ලබනවා සමගම. එනම් මේ ශාසනය තුල පහළ වෙච්චි පළවෙනි සත්පුරුෂයා බුදුහාමුදුරුවෝයි. නමුත් බෝධිසත්වයන්ගේ දෙමව්පියෝ හිටියා මේ ලෝකෝත්තර මට්ටමේ සුද්ධෝදන රජතුමා හෝ මහා මායා බිසෝ හෝ එහෙම නැත්නම් ප්‍රජාපති ගෝතමිය හෝ සත්පුරුෂයෙක් නෙවෙයි. ලෝකෝත්තර මට්ටමේ. නමුත් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුල අපිට පැහැදිලි කරනවා ලෞකික මට්ටමේ අපේ දෙමාපියෝ අපේ ගුරුවරු අපේ වැඩිහිටියෝ සත්පුරුෂය වෙනවා ඒ ලෞකික මට්ටමේ ලෝකෝත්තර මට්ටමේ අපේ දෙමාපියෝ සත්පුරුෂය කියලා කියන්න බෑ ඒ සත්පුරුෂ ගුණ එයා ළඟ නැත්නම් එහෙනම් තව දෙයක් දැනගන්න ඕනේ සැබෑවට මේ ශාසනයේ ලෝකෝත්තර මට්ටමේ සත්පුරුෂයෙක්ගේ ලක්ෂණ මොනවද නැත්නම් ඒ සත්පුරුෂයෙක් කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ කවුද පින්වතුනි හඳුන්වන්නේ ලෝකෝත්තර මට්ටමේ ලෞකිකත්වයේ ඉක්මවපු සත්පුරුෂය තමයි සෝවාන් වූ පුජ්‍යලයා. සකදාගාමි වූ පුජ්‍යලයා. අනාගාමි වූ පුජ්‍යලයා. රහතන් වහන්සේ. මෙන්න මේ පුජ්‍යලයන් හතර දෙනා අනිවාර්යයෙන්ම සත්පුරුෂයෝ. ඊළඟට පෘථග්ජන මට්ටමේ තව සත්පුරුෂයෙක් ගැන බුදුහාමුදුරු දේශනා කරනවා. මේ පෘථග්ජන මට්ටමේ සත්පුරුෂයා කියන්නේ ලෞතුරා බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙලා උන්වහන්සේ දේශනා කරපු සංසාර විමුක්ති මාර්ගය වන සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුනම ගැන එක ශික්ෂාවක් හෝ ශික්ෂා දෙකක් හෝ නැතුව ශික්ෂා තුනම ගැන මනාව පැහැදිලි කරන තව පුජ්‍යලයේ කේ ශික්ෂා තුනට නැඹුරු කරන පුරුදු කරන පුහුණු කරන පෘථග්ජනයා වුණත් සත්පුරුෂයෙක් වෙනවා. එහෙනම් මේ ශාසනය තුල සත්පුරුෂයෝ දකින්න හම්බෙන්නේ පස් දෙනා. ඒ පස් දෙනාගෙන් ආර්යයන් වහන්සේලා හතර හතර දෙනා වහන්සේම සත්පුරුෂයෝ නිරායාසයෙන්ම අනිවාර්යයෙන්ම ඊට අමතරව පෘථග්ජන භාවයේ ඉන්නවා නම් බුදුහාමුදුරන්ගේ සද්ධර්මය වන සීල සමාධි ප්‍රඥා කියන මේ විමුක්ති මාර්ගයම පැහැදිලිව කියා දෙන තව කෙනෙක් යොමු කරන කුජලයා සත්පුරුෂයා වෙනවා. දැන් එවැනි தත්ත්වයක් අපි හඳුන ගන්න ඕනේ. අපිට එතකොට මේ ජීවිතය තුළ සත්පුරුෂය ආශ්‍රය කරන්න අහු වෙන්නේ නැත්නම් මුණ ගැහෙන්නේ දුර්ලභවයි. අපි හුඟක් වෙලාවට ඔය ශික්ෂා තුනම අපිට පැහැදිලි කරන අය හුඟක් අඩුයි. නමුත් ලංකාව වැනි මේ තේරවාදී ශාසනයක් නිසා වෙන්නේ ශාසනයක ආభాසය අපිට තියෙන නිසා වෙන්නේ ඒ ශාසනය පවතින නිසා වෙන්නේ අපේ සංස්කෘතිය සැකසීලා තියෙන්නේ මෙන්න මේ තුන්වෙනි නැත්නම් පුතග්ජන මට්ටමේ සත්පුරුෂයන් නැති වෙන්නේ නැති වෙන්නේ ඒ කියන්නේ හැමදාම ඉන්නේ විදිහට තමයි මේ ශාස්ත්‍රණය පවතින්නේ. තේරවාදී රටක. ඒකට හේතුව තමයි බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටකය ධර්මයේ හදාරපු භික්ෂුන් භික්ෂුන් වහන්සේලා හාමුදුරුවෝ ගිහියෝ ඉහිපින්වතුන් අපේ රටවල් වල ඉන්නවා. නිවැරදිව බුදුහාමුදුරන්ගේ ධර්මය හදාරපු අය. අන්නේ හදාරපු අය ඒ ධර්මයේ ලෝකයාට කියා දෙනකොට පැහැදිලි කරන කිරීම තුළ අර පෘථග්ජන මට්ටමේ සත්පුරුෂයන්ගෙන් ලංකාව වැනි රටක් කවදාවත් අහක් වෙන්නේ නැත්නම් හිස් වෙන්නේ ඒක අපේ වාසනාව. නමුත් පින්වතුනි වර්තමානයේදී හැ බැලුවම මේ ධර්මයේ දේශනාවේ ධර්ම දේශනාවේදී මේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන නැතුව සමහර විට මේ එක ශික්ෂාවක්වත් එක ශික්ෂාවක්වත් අනුගමනය නොකරමින් ආමිෂයෙන් පමණක් මාර්ගඵල ලැබෙනවා වගේ ඒ වගේ අදහස් කියන පිරිස් මේ සමාජයේ ඉන්නවා. ඒගොල්ලන්ගේ අදහස් වලින් පෙන්වන්නේ ඒ සත්පුරුෂ ක්‍රියාවලියක් නෙවෙයි. නැත්නම් සීලයෙන් විතරක් නිවන් දකින්න මහන්සි වෙන අය ඉන්නවා. ඒකනොත් පෙන්වන්නේ සත්පුරුෂ ගතියක් නෙවෙයි. සීලයයි සමාධියයි දෙක එකතු කරගෙන නිවන් දකින්න පුළුවන් කියන අදහස් ධර්ණ අය ඉන්නවා. ඒ අයගෙනුත් සත්පුරුෂ ගති පෙන්වන්නේ නැහැ. සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුනම ශික්ෂා තුනම භාවිතා කරලා නිවන් අවබෝධය සඳහා කවුරු හරි මෙහෙවනවා නම් අන්නේ කුජලයා තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන නියම සත්පුරුෂයා. ඒකට සත්පුරුෂයා ගැන හඳුනා ගන්න ඕනේ. දෙවනුව හඳුනා ගන්න ඕනේ සත්‍ය ධර්මයේ මේක අපිට මේ පින්වතුන් හැමදෙනාම අද දවසේ මේ ගුවන් විදුලියෙන් බණහාන මැදිරියේ ඉන්න මේ ලෝකයේ ඉන්න ඕනම බෞද්ධයේ තමන්ගේ අවසාන බලාපොරොත්තු වෙන සෝවාන් කියන මාර්ග ඵලයටපත් වෙන්න ඕන නම් ඒ සෑම ශ්‍රාවකයෙකුම සත්පුරුෂයෙක් ආශ්‍රය කළ යුතුයි. සෑම ශ්‍රාවකයෙකුම සත්පුරුෂයෙක් ආශ්‍රය කළ යුතුයි. එතකොට මේ සත්පුරුෂයා මේ කියන ගණයේ මේ පස් වර්ගයෙන් එක්කෙනෙක් විය යුතුමයි. ඒ පුජ්‍යලයාගෙන් බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ ඉගෙනගත යුතුමයි. ධර්මයේ කියලා ඉගෙන ගන්න ඕනේ ත්‍රිපිටකයක් නෙවෙයි. බුදුහාමුදුරෝ නිවන් දකින්න දීපු සීල සමාධි ප්‍රඥා තම තමන් වඩන්නේ කොහොමද කියන මේ කෘත්‍යය ඒ සත්පුරුෂයාගෙන් තමයි ඉගෙන ගන්නේ. එහෙනම් අපිට සිදු වෙනවා මේ ධර්මීය ශ්‍රවණය කරන සෑම දිනාටම තම තමන්ගේ උත්සාහයේ වමනාවෙන් මේ નિયම සත්පුරුෂයා හඳුන ගැනීම හා ඒ සද්ධර්ම ශ්‍රවණය කියන එක කිරීම. ඒක සද්ධර්මය වෙන්නේ නැහැ ආමිෂයේ ආනිසංශ විතරක් අහන බණක. සද්ධර්මයේ වෙන්නේ නැහැ සීලේ විතරක් ආනිසංශ අහන තැනක. සද්ධර්මයේ වෙන්නේ නෑ සමාධිය හා සීලය විතරක් පෙන්වන්න කරන ධර්ම දේශනාවක සද්ධර්මයේ නෑ අනිකුත් විදියට ආමිෂය සීලය සමාධිය කියන තුන පැහැදිලි කරන තැනකවත් සද්ධර්මයේ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ශික්ෂා තුනම පැහැදිලි කරන තැනකයි නමුත් අපිට එක අවස්ථාවක සීල ශික්ෂාවත් තව ධර්ම දේශනාවකින් සමාධි ශික්ෂාවත් තව ධර්ම දේශනාවකින් ප්‍රඥා ශික්ෂාවත් කියන මේවා වෙන වෙනම ශ්‍රවණය කරලා එකතු කරගෙන සද්ධර්මී කරගන්නත් පුළුවන්. එවැනි ස්වභාවයක් තමයි ලංකාවේ ගොඩාක් වෙලාවට දැනට සිදුවීගෙන යන්නේ. කෙසේ හෝ වේවා මේ සද්ධර්ම ශ්‍රවණය කියන එක උනාද නැද්ද කියලා අපි තේරුම් ගන්නේ තුන්වෙනි සෝතාපට්ටි අංගය. තුන්වෙනි සෝතාපට්ටි අංගය කියන්නේ යෝනිසෝ මනසිකාරය. එහෙනම් දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන සෑම දෙනාටම තමන් විසින් මේ ජීවිත කාලයේදී සද්ධර්මයේ ශ්‍රවණය කරා නම් ලැබෙන ඵලයක් තියෙනවා ඒක යෝනිසෝ මනසිකාරය කියන එක හඳුනා ගැනීම. යෝනිසෝ මනසිකාරය හඳුනාගත්තේ නැත්නම් ශ්‍රාවකේ එයා අහලා තියෙන ධර්මයේ සද්ධර්මයේ නෙවෙයි. සද්ධර්මයේ ඇහුවත් එයා ධර්මයේ තේරුම් අරගෙන නැහැ නියමානුකූලව ගෞරවයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරලා නැහැ. එහෙනම් මෙතන මේ සෝතාපට්ටි අංග වලින් තුන්වෙනි අංගය තමයි ප්‍රබලම අංගය. යෝනිසෝ මනසිකාරය හඳුනාගත්තේ නැත්නම් ශ්‍රාවකේ එයාට සෝතාපන්න වෙන්න බෑ. එහෙනම් සෝතාපන්න වෙන්න නම් යෝනිසෝමනසිකාරය හඳුනාගත යුතුයි. යෝනිසෝමනසිකාරය හඳුනාගන්නේ සද්ධර්ම ශ්‍රවණේ. සද්ධර්මය ශ්‍රවණය කරන්නේ සත්පුරුෂයෙක්. එහෙනම් මේ පින්වතුන්ට තමන් තුළ තමාගේ ජීවිතය තුළ මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් යෝනිසෝ මනසිකාරය දැනට හරියට හඳුනගෙන තියද නැද්ද කියන ප්‍රශ්නය හරිය හරියාකාරව විසඳෙන තාක්කල් මේ සෝතාපට්ටි අංග ඉස්සරහට ගෙනියා ගන්න අපහසු වෙනවා. බණ ඇසීමෙන් පමණක් ඒක සැලසෙන්න පුළුවන් දෙයක් නෙවෙයි බුදුහාමුදුරුවෝ ධර්මයේ මුල මැද අග පිරිසිදු දේශනා කරලා තියෙනවා. කෙනෙකුට පුළුවන් ඕනතරම් ජීවිත කාලේ බණ අහන්න. නමුත් ඒ බණ ධර්මයේ ශ්‍රවණය කරාද නැද්ද කියලා තීරණයට එන්නේ ඒ ධර්ම ශ්‍රවණය කරපු ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරය කියන එක වටහා ගත්තේ අවබෝධ කරගත්තේ ප්‍රමාණයටයි. එතකොට එහෙම යෝනිසෝ මනසිකාරය සද්ධර්මයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරලා හඳුනාගත්තේ ශ්‍රාවකයාට සෝවාන් වෙන්න බෑ. නමුත් හඳුනාගෙන යෝනිසෝ මනසිකාරය වැඩි යුතු ධර්මයක්. පුහුණු කළ යුතු ධර්මයක්. එහෙමනම් යෝනිසෝ මනසිකාරයේ ශ්‍රාවකයා පුහුණු කළ යුතුයි. එතකොට අංග තුනක් ඒ ශ්‍රාවකයා තුළ සම්පූර්ණ වෙනවා. මොනවද ඒ අංග තුන? සද්ධර්ම ශ්‍රවණයේ තියෙනවා, සත්පුරුෂ ආශ්‍රයේ තියෙනවා, යෝනිසෝමනස්කාරයේ වඩනවා. ඒ එක්කම බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඕනම ශ්‍රාවකයේ තව අංගයක් මේකට එකතු කරගත යුතුයි. ධම්මානු ධම්ම ප්‍රතිපදාව. ධම්මානු ධම්ම ප්‍රතිපදාව කියන්නේ යෝනිසෝ මනසිකාර්ය පුහුණු කිරීම සිදු කරන කාලය හැර ඉතිරි කාලයේදී ඒ ශ්‍රාවකයා ජීවත් විය යුතු විදිහයි. ධම්මානුධම්ම ප්‍රතිපදා ධර්මානුකූලව ජීවත් වෙන්න ඕන කුමක් සඳහාද? අර සද්ධර්ම ශ්‍රවණයෙන් ලබාගත්තා වූ යෝනිසෝ මනසිකාර්ය දැනට පුහුණු කරගෙන යන යෝනිසෝ මනසිකාර්ය ඉදිරියට පවත්වා ගැනීමට සුදුසු වෙන ධර්මානුකූල ක්‍රමයකින් ජීවත් විය යුතුයි. දැන් උදාහරණයක් විදිහට ධම්මාන ධම්ම ප්‍රතිපදාවට ගිහි පින්වතුන් පින්වතුන්ගෙන් විශේෂයෙන් බුදුහාමුදුරුව බලාපොරොත්තු වෙන්නේ සීලයක් වශයෙන් නිවසේදී පන්සිල් ආරක්ෂා කිරීමත් පැටි ආරක්ෂා ආදී කටයුතු කරනකොට දෛනික ජීවිතයේදී පන්සිල් ආරක්ෂා කිරීම පොහොයට අටසිල් සමාදන් වීමත් සීලයක් වශයෙන් ධම්මාන ධම්ම ප්‍රතිපදාවයි එතකොට තව දෙයක් වෙනවා ඊට අමතරව ඒ දීපින්වතා දානමාන ඒ වගේ ආමිෂ පින්කම් දෙමාපියන්ට සැලකීම දූ දරුවන්ට උපස්ථාන කිරීම ඒ වගේ ඥාතීන්ට සංග්‍රහ කිරීම වගේ ධම්මානුගම ප්‍රතිපදා රාශියක් තමයි ජීවිතයට එකතු කරගන්න පුළුවන්. එහෙමනම් රකින්න සීලයක් ධම්මානුගම ප්‍රතිපදාවක් දෙන ආමිෂ පින් කරන ආමිෂ පින්කමත් ඇතුළත් වෙන්නේ ධම්මානුගම ප්‍රතිපදාවට ඒ වගේම තමන් මේ ධර්මයේ වෙනුවෙන් ශාසනය වෙනුවෙන් කරන සියලුම කටයුතු අයත් වෙන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාවට ඊට අමතරව යම්කිසි ශ්‍රාවකයෙක් සමත භාවනාවක් කරනවාද එයා ඇතුළත් වෙන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාවටයි එහෙමනම් මේ සෝතාපට්ටි අංග හතරෙන් සෝවාන් වීමට ප්‍රධානම අංගය යෝනිසෝ මනස්කාරයයි යෝනිසෝ මනසිකාරය කියන ධර්මය මේ විශ්වයට පෙන්눔 කරන්නේ බුද්ධත්වයේ ලබා දෙන මහා බුදුහා කියන්නේ මහා බුදුරජාණන් වහන්සේ කෙනෙක් පමණයි. වෙන කාටවත් මේ යෝනිසෝ මනසිකාරය කියන ධර්මය ලෝකයට කියා දෙන්න බෑ. අපේ බෝධිසත්වයන් වහන්සේටත් ආලාරකාලාම වැනි අරූපාවචර ධාන නැත්නම් උද්දකාරාම පුත්‍රය වැනි අරූපාවචර ධාන ලබාගත් ගුරුවරුන්ට යෝනිසෝ මනසිකාරය උගන්වන්න බැරි වුණා. ඒ කියන්නේ අරූපාවචර ධානයකවත් යෝනිසෝ මනසිකාරය කියන ධර්මයේ නැහැ. එහෙනම් ආමිෂ පින්කමකත් නැහැ යෝනිසෝ මනසිකාරය. සීලයකක් නැහැ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය තමයි බුද්ධත්වයෙන් පස්සේ හොයාගත්තේ ප්‍රබලම ධර්මය. එහෙනම් සංසාර විමුක්තියට පච්චරණ ඒකායන ක්‍රමයේ තියෙන්නේ මේ යෝනිසෝ මනසිකාරයේ ප්‍රගුණ කිරීම තුලයි. යෝනිසෝ මනසිකාරයේ ප්‍රගුණ කිරීම කියන්නේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩිමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන එකට කෙටි වචනයකින් සංවචනකින් හඳුන්වන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයේ ප්‍රගුණ කිරීම. පුහුණු කිරීම. ඒ වගේම බුදුහාමුදුරගේ ධර්මයේ තුල යෝනිසෝ මනසිකාරය කියන ධර්මයේ පිහිටනවා සතර අතිපට්ඨානයේ වඩන අවස්ථාවේදී. එහෙම නැත්නම් සචිත්ත පරියෝධපණං කියන මෙන්න මේ බුද්ධ වචනය සම්පූර්ණ වෙන මානසික තත්වයක තියෙන්නේ යෝනිසෝ මනසිකාරය. ඒ වුණාට වර්තමාන සමාජයේ හුඟක් අය දැනගෙන තියෙන්නේ එවැනි යෝනිසෝ මනසිකාරය නෙවෙයි. තමන්ගේ දිනදා ජීවිතය තුලත් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ කියන මතය වර්තමාන බෞද්ධයා ළඟ තියෙනවා. ආමිෂ බින්කාමක් කරනකොට දානයක් දෙනකොටත් අපි යෝනිසෝ මනසිකාරය තුලින් තමයි මේක සිදු කරන්නේ කියලා මතයක් තියෙනවා. ඒ වගේම සීලයක් සිල් රකින්න සිල් රැකීම විතරක් සිදු කරන වෙලාවේදී යෝනිසෝ මනසිකාරය තියනවා කියන මතයක් තියෙනවා. මේක සම්පූර්ණ ධර්මානුකූලව විරුද්ධ අදහසක් ගෙන දෙන ගෙන දෙන දෙයක්. යෝනිසෝ මනසිකාරය නැති තැන තියෙන දෙයක් තමයි ඒ කියන්නේ ධම්මානු ධම්ම ප්‍රතිපදාවයි මේ අපි විස්තර කරන්නේ. යමෙක් දැන් මේ වෙලාව ගත්තොත් මේ පින්වතුන් ධර්මයේ ශ්‍රවණය කරනවා නිවසේ ඉඳලා නැත්නම් මේ මැදිරියේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරනවා මේ වෙලාවේ මේ බණ අහන්ඳ කාටවත් යෝනිසෝ මනසිකාරේ නැහැ. යෝනිසෝ මනසිකාරේ නැහැ. මේ කියන්නේ සෝතාපට්ටි අංගවල දෙවෙනි අංගය. දෙවෙනි අංගය කියන්නේ සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණේ වෙලාවේදී යෝනිසෝ මනසිකාරයක් පවතිනවා නම් ශ්‍රාවකේකට ඒ පවතින්නේ සතිපට්ඨාන භාවනාව මීට පෙර පුහුණු කරපු ශ්‍රාවකේකට විතරයි. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන එක නිකං ධර්මය බණහන වෙලාවේ ආමිෂ පින්කම් කරන වෙලාවේ වෙනත් බෞද්ධ කටයුතු කරන වෙලාවේ තියෙන ධර්මයක් නෙවෙයි. දැන් මෙන්න මේ தත්ත්වය උඩ මේ පින්වතුන් සෑම දෙනාම අද ධර්ම දේශනාවෙන් මේ යෝනිසෝ මනසිකාරයේ තියෙන වැදගත්කම ප්‍රකාශ කරලා ඉදිරි ධර්ම දේශනා කීපයකින් මේ සූත්‍රයේ තියෙන අනිකුත් ධර්ම කාරණාවල වැදගත්කම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම අද දවසේදී සලකා බලන්න වෙනවා මේ යෝනිස්ම මනසිකාර්ය කියන ධර්මය අපිට වැදගත්ම ධර්මය වෙනවා වගේම මේ සංසාරගත සත්‍යයට යෝනිසෝ මනසිකාරයේ නැති තැන තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. එහෙනම් යෝනිසෝ මනසිකාරයට විරුද්ධ දේ අයෝනිසෝ මනසිකාරය. අපි ඉගෙන ගන්න ඕනේ අපිට මේ සංසාරයක් හැදෙන්න මානසිකාර්ය අයෝනිසෝ මානසිකාර්ය. සංසාර විමුක්තියට පුහුණු වෙන මානසිකාර්ය යෝනිසෝ මානසිකාර්ය. ඒ වගේම සංසාර විමුක්තිය පවතින තැන තියෙන්නේ යෝනිසෝ මානසිකාර්ය. එහෙමනම් හැම මොහොතකම යෝනිසෝ මනසිකාරය තියෙන්නේ රහතන් වහන්සේගේ යෝනිසෝ මනසිකාරය හරියනම තේරුම් අරගෙන යෝනිසෝ මනසිකාරයේ මෙන්න මේ තැනයි තියෙන්නේ කියන අදහස හෝ සංකල්පය තේරුම් ගත්තේ අවබෝධ කරගත්තේ කෙනා හැමනම් ඊට සෝවාන් වූ පුද්ගලයා සම්මාදිට්ඨිලාභියයි. නමුත් ඊට පෙර මේ ශාසනයේ ඉන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ඒක පුජ්‍යලයා නෙවෙයි සෝවාන් වූ පුජ්‍යලයා නෙවෙයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ සුතවත් ධාරිකාවක ಗುಣ තියෙන්නේ යෝනිසෝ මනසිකාරයේ පුහුණු කරන කාලයයි. එහෙනම් සෑම ශ්‍රාවකයෙකුම සීලයක ඉඳලා නීවරණ යටපච්චරගෙන බුදුහාමුදුරෝ දේශනා කරපු සතරාතිපට්ඨානය කියන වර්තමාන ආරමුණක සිත පවත්වන්න උත්සාහ ගන්නා වූ කාලය තුල තියෙන යෝනිසෝ මනසිකාරය. එවැනි අවස්ථාවක් නැති තැන තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. අපේ දැන් සාමාන්‍ය ජීවිතය තුළ අපේ රැකී ආරක්ෂා කරන්නේ අයෝනිසෝ මනසිකාරය. යමෙක් අධ්‍යාපනය හදාරන්නේ අයෝනිසෝ මනසිකාරය. ඒ වගේම යමෙක් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නේ අයෝනිසෝ මනසිකාරය. එහෙනම් මේ සංසාරයේදී අපි දකින අධ්‍යාපනය වෙන්න පුළුවන් අනිකුත් රාජකාරී වෙන්න පුළුවන් විභාග ආදී වෙන්න පුළුවන් සහතික වෙන්න පුළුවන් ඔය සියල්ලම ලබා දුන්න මානසිකාර්ය අයෝනිසෝ මානසිකාර්ය මේ සංසාරයේදී සැප සම්පත් ලබා දුන්න මානසිකාර්ය අයෝනිසෝ මානසිකාර්ය මේ සංසාරයේදී අපිට මිනිස්සෙක් වෙන්න හැකියාව ලබා දුන්නේ අයෝනිසෝ මානසිකාර්ය මනුස්සත්වයේ අපිට ගැහැණු කිරීම ભેදයක් ඇති වෙන්න හේතු උනේ අතීතයේ අයෝනිසෝ මානසිකාර්ය අද මිනිස්සේ මරණයටපත් වෙලා ඒ මරණයෙන් පස්සේ දේවත්වයට යන්න උදව් කරන්නේ අයෝනිසෝ මනසිකාරය. අද මිනිස්සේ මනුස්සත්වයේ ඉක්මෝලා බ්‍රහ්ම තත්වයට යන්න උදව් කරන්නේ අයෝනිසෝ මනසිකාරය. හැබැයි යෝනිසෝ මනසිකාරය කියන්නේ අද මිනිස්සය කියලා ඉපදුණු අපිට සංසාර විමුක්තියට උදව් වෙන මනසිකාරය. එහෙමනම් මෙන්න මේ යෝනිසෝ මනස්කාරයේ තියෙන වැදගත්කම මේ විදිහට තේරුම් අරගෙන අපි අද දේශනාවට අදාළ කාල වේලාව ඉක්ම වෙලා යනවා. ඒ යෝනිසෝ මනසිකාරයේ තියෙන තවත් වැදගත් ගුණ කිහිපයක් ඊගාව දේශනාවේදී අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පින්වතුන් හැමදෙනාම සද්ධර්මයේ ශ්‍රවණය කරා නම් ලැබෙන ඵලයක් විදිහට යෝනිසෝ මනසිකාරය හඳුනාගත යුතුයි. ඒ වගේම යෝනිසෝ මනසිකාර්යය නැති තැන තියෙන්න ඕනේ ධර්මයේ ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. ඒ කියන්නේ අනාගතයේට ඒ පුහුණු කරපු යෝනිසෝ මනසිකාර්යය තවදුරටත් රැකගෙන මේ සංසාර විමුක්ති මාර්ගයේ ඉදිරියට ගෙන යන්න එහෙනම් ධම්මානුධම්ම ප්‍රතිපදාව උදව් වෙනවා. අද දේශනාවට කාල වේලා ඉක්ම වෙලා තියෙන නිසා ආකාශත්තාස බුම්මත්තා දේවා නාගාමහිද්దికා පුඤ්ඤං සම්පිතා චරන්තක්කන්තු ලෝක සාසනං ආකාශත්තාස බුම්මත්තා දේවා නාගාමහිද්దికා නමෝ දිස්සා චරන්තක්කන්තු ලෝක සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං අද සෙනසුරාදා රාත්‍රී ධර්මාංශාසන උපැත් දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ